නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදාති සාරණ සරණ යමි සාදු සාදු සාදු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නියම සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් ඇත්තන් විසින් මිනිසුන්ගේ ජීවිත බේරගන්න කරන උත්සාහයට මේ ඇත්තන්ගෙන් යම් සහයෝගයක් වෙනවා සංසාර දුකෙන් නිදහස් වෙන අයට ඒ ජීවිත බේරගන්න මේ කරන ධර්ම දානයේ පින මේ ඇත්තන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කොරෝනා වෛරසය නිසා මේ ලෝකෙම සාලිත වෙලා ගියා රෝගෙන් ලෝකේ වසාගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අනාගතයේ කාලයක් එනවා රෝග ව්‍යසන වැඩි වෙන කාලයක්. මේ රෝග ව්‍යසන වැඩි වුණාට පස්සේ මිනිසුන්ට ධර්මය දියුණු පවුණු කරගන්න හිත නැවෙන්නේ ඒ හිත නැමෙන්නේ නැතකොට වීර්ය කරන්න හිත නැමෙන්නේ රෝග ගැන කතා කරනවා ඖෂධ ගැන හොයනවා. ඉතින් ඒ නිසා ඒ කාලේට වෙල වීර්ය කරන්න හරි අමාරුයි. පින්වත් මහණෙනි ඒ රෝග ව්‍යසන ජීවිතයට එන්න කලින් ඒ රෝග ව්‍යසන ජීවිතයට එන්න කලින් මේ සංසාර දුකින් නිදහස් වෙන්න වීරිය කරන්න කියලා කිව්වා. දැන් ඔබටත් දැන් මේ අපි අද කතා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. සත්‍තිස් බෝධිපාශික ධර්මවල සතර සතිපට්ඨානය අපි කතා කළා. දැන් කතා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. ඊළඟට සතර 이르දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බුද්ධංග ආර්ය ශ්‍රැංක මාර්ගයේ ඔය තමයි බුද්ධ ශාසනයේ මාණික්‍ය 37 බුද්ධ ශාසනයේ මාණික්‍ය 37 කියන්නේ වටිනාම කාරණා 37 බුදුරජාණන් වහන්සේ වදාළ මේක තමයි අභිධර්මය මේ පිරිහුණු ලෝකයක් ආවොත් එහෙම අභිධම්මේ අභිවිනේ උලාර පාමොජ්ජය අභිධර්මයේ අභිවිනේ මේ විදිහට කතා කරනකොට ප්‍රීතියෙන් අහන ධර්මය අහන ලෝකේ අතුරුදහන් වෙනවා බුද්ධ ශාසනය නැති වෙනකොට ඉතින් කවුරු හරි අදත් මේ නිවන් මාර්ගයේ කන් යොමු කරගෙන අහනවා කියන්නේ බුද්ධ ශාසනය යම් පිහිටක් ගන්න අය හරි අදත් ලෝකේ ඉන්නවා කියන එකයි ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ වටිනා බණපද ටික ඔබට කියලා දෙන්නේ දැන් ඔබ බලන්න ව්‍යාධිය එන්න කලින් වීරිය කරන්න කියනවා. අපි දැන් කොරෝනා වෛරසින් ලෝකේ වෙලා ගනිද්දී අපි කරාත් ඒ රෝගේ එන්න කලින් දැන් අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ සිහි කරන්න ඕන. දැන්වත් තේරුම් ගන්න අපිට මොනවද ආරක්ෂාවට තියෙන්නේ කියලා. අපි උදේ හවස කාලා බීලා හොඳට මේ සනීපෙට තියාගන්න මේ ඇඟම තමයි අපිව ලෙඩ කරන්නේ. අපේ ඇඟ ලෙඩ වෙන්නේ කියන තැනකට අපිට ස්ථිරත්වයක් තියෙනවා නම් අපි කොරෝනා වලට බය වෙන්න ඕනේ අපි කොහොමදවත් මැරෙන්නේ කියන තැන අපිට විශ්වාසයක් තියෙනවා නම් අපි කොරෝනා වලට බය වෙන්න ඕනේ ඒ වුණාට අපි අපි ලෙඩ වෙනවා. අපි මරණයටපත් වෙනවා. ඒ නිසා එහෙනම් මේ කොරෝනා කියන එකට බය වුනේ කොරෝනාවට නෙවෙයි. අපේ ඇඟේ ජරා ජීර්ණ බවටමයි අපි මේ බය වෙලා ඉන්නේ. හොඳට කල්පනා කරන්න. ඒ නිසා අනාගත බය මේ වීරිය කරන්ට සුදුසු කාලයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ලෙඩ දුක් තමා කරා ඉන්න කලින් උත්සාහ කරන්න කිව්වා. ඊළඟට ජරාවට යන්න කලින් වයසට යන්න කලින් උත්සාහ කරන්න කිව්වා. එහෙනම් ගොඩාක් අය අද කාලේ බනහන්නේ වයසට ගියාට පස්සේ. තරුණ කාලේ සාසනෙන් ගන්න පිහිට වයසට ගියට පස්සේ ගන්න අමාරුයි. ඒ නිසා තරුණ ළමයි පුංචි ඈයෝ මේ ඒ වැඩිහිටියැත්තෝ දැන් දැම්ම ශාසනයට පිටක් හොයාගෙන එන්න ඕන. මොකද දැන් ගන්න පිට වයසට ගියාට පස්සේ ගන්න බෑ. පසුතැවිලි වෙන්න එපා පස්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දුර්භික්ෂයක් එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. කෑම බීම නැති හා අයනියක් ආවට පස්සේ ආයි මොන බනද? මේ රහතන් වහන්සේලා පහළ වෙලා හිටපු ලංකාවේ දුර්භික්ෂ කාලේ මේ මිනිසු රහතන් වහන්සේලා ඝාතනය කළා මස් මිනිමස් කාලා තියෙනවා. දුර්භික්ෂ කාලය වෙලා. ඒ නිසා ආහාර පාන හිගවින කාලයක් එන්න කලින් ධර්මීය ඇතිරෙන්න කිව්වා. මොකද මේ දුර්විස්ස කාලේ කනවා බොනවා කතාව හැර ධර්මයක් නැහැ. ඊට පස්සේ යුද්ධ බය එන්න කලින් ධර්මයේ හැසිරෙන්න කිව්වා. ඉතින් ඒ ගැන 아무තු කතාවක් නැහැ පාස්කුපහාර කාලේ. මිනිසුන් කොච්චර සාලිත වෙලා ගියාද? ධර්මයේ කොච්චර හිත් වලින් මිනිසුන්ගේ තුරන් වෙලා ගියාද? නැසේවා වෙනසේවා කියන අදහස් මිනිසුන්ගේ හිත් තුලක් තියෙන සතුරා. කරුණා, මෛත්‍රී, දයා ඊව වැඩ කරන්නේ ඊට පස්සේ බණ කියන හාමුදුරන්ට සිද්ධ වෙනවා ಜಾති ආගම රට ඒව වෙනුවෙන් කතා කරන්න. ආයි සත්‍යස් බෝධිපාශික ධර්ම ගැන කතා කරන්න වෙන්නේ නැහැ. යුද බියාවට පස්සේ ඊට කලින් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කිව්වා. ඊළඟට සංඝයා ભેද බින්න වුණාට පස්සේ සංඝයා තෝතෝ කියලා එක එක්කෙනා කතා කරගන්න වාද විවාද කරගන්න ඊට පස්සේ මිනිස්සු ආන්දරෝන්ගේ වාද බලනවා මේ ආන්දර මොකද්ද කියලා අර ආන්දර මොකද්ද කියලා අරයා මොකද්ද කියන්නේ මෙයා වාද විවාද වලට හරි කැමැතියි කුණු හරප වලට හරි කැමැති බයිනවට හරි කැමැති සත්‍විස් බෝධිපාශක ධර්ම අසන්නෝ කීයෙන් කී දෙනාද ඒ නිසා ඕක තමයි කෝ ධර්මයේ හැසිරෙන්න වීරිය කරන්ට අසමය හතර ඒ කියන්නේ වෙර වීරිය කරන්ට සම්‍යක් ප්‍රදාන වීරිය උපදවන්න හරි අමාරුයි කිව්වා වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ දුර්භික්ෂයට අහු වුණාට පස්සේ යුද බියට අහු වුණාට පස්සේ සංඝයා ભેද බින්න වුණාට පස්සේ මේ අනාගත බය දැකලා දැන් වහවහ ධර්මයේ හැසිරෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් අපි ඉගෙන ගන්න සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඒ තමයි නෝපං අකුසල් නෝපදවන. උපං අකුසල් ප්‍රහාණය කරවන. ඒ වගේම නෝපං කුසල් උපදවන උපං කුසල් වඩා වර්ධනය කරන වීරිය ඒ සඳහා චන්දං ජනේති කැමැත් ඇති කරගන්න ඕන වායමති උත්සාහ කරන්න ඕන විරියං ආරබති වීරිය කරන්න ඕන චිත්තම් පග්ගන්හාති පදහති චිත දැඩි කරගෙන වීරියේ දෙන්න ඕන ඉතින් පින්වතුනි දැන් මීට කලින් වැඩසටහනේ අපි කියලා දුන්නා ගිහි අයටත් පැවිදි අයටත් මේ මුළු ජීවිත කාලෙම මේ ශාසනයේ තියෙන ඔය හතර තමයි. ඉපදෙච්ච නැති අකුසල් ඉපදෙන්න නැතුන් දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ශාසනයේ ප්‍රතිපදාව හේතරෙනවා කියන්නේ. ඉපදිලා තියෙන අකුසල් ටික දුරු කර ගන්න ඕන. ඉපදිලා නැති කුසල් උපදව ගන්න ඕන. ඉපදිලා තියෙන කුසලේ රැක ගන්න ඕන. ඕක තමයි අපේ ශාසන බර. ඕක තමයි අපේ ශාසනයේ වගකීම. ඕක තමයි ප්‍රතිපදාව. ගිහි කෙනාට හෝ වේවා, පැවිදි කෙනාට හෝ වේවා. එහෙනම් මේ අකුසල් දුරු කළා කුසල් උපදවා ගන්න නම් බාහිරින් අනිවාර්යෙන් උපකාරයක් ලැබෙන්න ඕන. ඒ තමයි කල්යාණ මිත්‍රයාගෙන් ශ්‍රී සද්ධර්මය ඇහෙන්න ඕන. බාහිර උපකාරයක් නැහැ මේ වීරියට කල්යාණ මිත්‍රයත් ශ්‍රී සද්ධර්මයත් හැර අභ්‍යන්තරයේ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. දැන් අපිට ධර්මයේ කොච්චර ඇහෙනවද මරණය ගැන? අපි කවුරුත් මේවා තේරලා යනවා. අතින් ගෙනියන්න පුළුවන් දෙයක් අපි අරන් යන්නේ නැහැ. හැම දෙයක්ම දාලා යනවා. ඒ නිසා අපේ ජීවිතේට අපි පිහිට පිළිසරණ හදා ගන්න ඕන. ආහාරයට ගන්න බත් ගුලියක් දිරව ගන්න බැරි වුණොත් මරණයටපත් වෙනවා. ගන්න උසුම රැල්ල හෙලා ගන්න බැරි වුණොත් මරණයටපත් වෙනවා. ඊට පස්සේ ඇහැට පේන්නේ නැති මේ කොරෝනා වෛරසය නම් වූ වෛරසයකින් මේ ජීවිතය විනාශ කරනවා. මැසි මඳුරුවන්ගෙන් ජීවිතය විනාශ වෙන්න පුළුවන්. දැන් වයසත් තරහ තිරමක් නැහැ. තරුණ අයත් මැරෙනවා, වැඩිහිටියයත් මැරෙනවා, වයසක අයත් මැරෙනවා, පිරිමිත් මැරෙනවා, කාන්තාවොත් මැරෙනවා. මිනිස්සු මැරෙනවා. කොරෝනා වලින් විතරක් නෙමෙයි හදිසි අනතුරු වලින්, ඒ වගේම රෝගාබාධ වලින් වයසට ගිහිල්ලා මැරෙනවානේ. මේ ලෝකේ රාජ්‍ය සිටු මැතිවරු සියලු දෙනා මැරුණානේ. අපේ ආච්චිලා සියලු ඔක්කොම මැරුණානේ. අපේ ගමේ පරණ මිනිස්සු ඔක්කොම මැරුණානේ. අපි විතරක් කොහොමද එහෙනම් එන්නේ? යම් දවසක අනිවාර්යෙන් අපිටත් මැරෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒක හොඳට කල්පනා කරන්න ඕන. මේ අපිට මරණය පෙනෙන මේ දුර්භික්ෂ පේන, ව්‍යසන පේන, ලෝක කෝලාහල පේන මෙච්චර පෙනිපෙනිත් යුද්ධ කංකටලු පේන බෝම්බ පුපුරන කඩු කිනිසි වලින් කොටා ගන්න පවතාලි කැළඹුණ ඊළඟට මාද්‍රව්‍යයෙන් මේ මේ විනාශ වෙලා යන කුඩු වලින් විනාශ වෙලා යන වෙඩි තියා ගන්න පීයනුම් කර ගන්න මරා ගන්න මෙහිම ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ මේ වාගේ ලෝකෙක මේ මුළු පෘථුවියටම දුකකින් නිදහස් වෙන්න ධර්මයක් තියෙනවා නම් බුදු කෙනෙක්ගේ ධර්මයේ විතරයි. මේෂා විශාල ලෝකේ ලංකාව ඇබෑටයක් තරම්. ඊ ඇබෑටයක් තරම් ලංකාවේ කීයෙන් කී දෙනාටද හරියට බුදුබණ පදයක් ඇහෙන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අපි අමුදරුවෝ ඉන්නවාගේ හදිසියවත් අපිට කොරෝනා හැදුනොත් එහෙම අපි වෙනවත් තනි තැනකට ගිහිල්ලා අපිව බලන් ඉන්න කවුරුත් නැහැ. අපිට ළඟ ඉඳලා කතා කරලා සුව දුක් කියන්න කවුරුත් නැහැ. අපි කොච්චර plan ගහගෙන හිටියත් අපි මැරුණාට පස්සේ තනියෙන් ඔහේ තනි තැනක අවසන් කටයුතු වෙනවා. සිද්ධ වෙනවා. මේ ජීවිතයේ දෙස බලන්න. ඉතින් ඒ නිසා ඕවා හොඳට තේරුම් අරන් අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න විරවීර්ය කරන්න ඕනේ. ඉතින් කාටත් පොදුවේ ඒ කරුණු කාරණා අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න ගොඩාක් උපකාරයි කියලා අපි සීකලා කාරණා පහන් නිතර සීකරනවා නම් ගිහි පිරිස. පැවිදි කෙනෙක් හෝ ඒ තමයි මම වයසට යන කෙනෙක් වයසට යන එක ඉක්මවලා නැහැ. ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. ඊළඟට මරණයටපත් වෙන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. ක්‍රියාංගෙන් වෙන් වෙන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. ඊළඟ මම කර්මය දායාද කරගෙන ඉන්නේ ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා. හොඳට හිතන්න ඕන. එතකොට මම අද කල්පනා කළා බණ භාවනාවේ දෙන්න උත්සාහ කරන කෙනෙකුට බණ භාවනාවක දෙන්න උත්සාහ කරන කෙනෙකුට අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්නටත් ඒත් ක්‍රම තියෙනවා. ඒ වගේ ටිකක් කතා කළොත් හොඳයි කියලා. මොකද මේවා අපි අහලා හරි තියා ගන්න ඕන. නැත්තම් සාමාන්‍යයෙන් අපිට භාවනා කරනවා කියනකොට ඇස් දෙක පියාගෙන ඉන්නවා විතරයිනේ පේන්නේ. මෙහිම අත් දෙක තියාගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. කවුරු හරි එහෙම හිතලා දැක්කොත් ආ භාවනා කරනවා. ඊළඟට අපි දැන් කායानुපස්සනාව ගැන කියනකොට භාවනා 14ක් ගැන විස්තර කළා. ඒතකොට ඒවා තමයි මේවන හොඳයි අපි කරන්න ඕන කියන. නමුත් භාවනාවට ගියාට පස්සේ එයාට මානසික වෙන ගැටලු වලට විසඳුම් මොනවද? අන්න ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විතක්ක සංතාන කියන මේ භාවනා කරන්න ගියාට පස්සේ භාවනා අරමුණේ හිත පවතින්නේ නැතුව හිතට එක එක අරමුණු එනවා. එතකොට කොහොමද දැන් මේවා නැති කරගන්නේ කියලා මේ වක්කුසල්නේ ඔන්න යම්කිසි භික්ෂුවකට කුසල් අරමුණක් සිහි කරන්න යනකොට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඇලීම් ගැටීම් සහිත පාපී අකුසල සිතිවිලි එනවා. දැන් ඔන්න අකුසල්. දැන් ගියේ ආනාපානසතිය වඩන්න. නැත්නම් මෛත්‍රියෙන් එන්න හේතුයි. අසුභ භාවනාව කරන්න හේතුයි. එහෙම නැත්නම් පිනක් දහමක් සීකරන්නේ හිතුවේ. දැන් කුසල අරමුණක් සීකරන්න හිතනකොට, භාවනා අරමුණ සීකරන්න හිතනකොට පාපී අකුසල විතරක හිතට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉක්මනට අවධානය වෙනස් කරන්න. ඔන්න පළවෙනි ක්‍රමය. දැන් අකුසල සිතුවිලි හිතට එනවා දැන් රාග සිතුවිලි තරහ සිතුවිලි එනවනේ ඒවා හිතන්නේ නැතුව ඒ එන සිතුවිලි වෙනුවට කුසල් සිතුවිලි හිතන්න. ඊට අරමුණ වෙනස් සිතුවිල්ලක් හිතන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමෙට බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ අසුභ හෝ තව වෙන කුසල් හිතක් හිතන්න ඕන. දැන් ඔන්න සිටිවිලි ටිකක් තමයි ඔලුවට ගලාගෙන ආවේ. ඒක උඩ හිතන්න වෙන හේවා හිතන්න ඕන. ඊට පස්සේ ඕන දැන් රාග හිතක් එනකොට ඕනේ අසුබේ සිතිවිල්ලක් හරි ඒ වගේ වෙන සිතිවිල්ලක් හිතන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා එහෙම හිතනකොට හිත නවතිනවා. අර ආපු සැඩ පහරට යන්නේ උපමාවකින් කිව්වොත් දක්ෂ වඩුවෙක් හරි වඩු බාසුන කෙනෙක්ගේ ගෝලයක් හරි ඇණයක් තවත් ඇණයකින් ගලවනවා. අපි ඔය දැකලා තියෙන ඇණයක් තවත් ඇණයකින් ගලවනවා. ඒ වගේ සිතවිල්ල සිතවිල්ලින්ම වෙනස් කරන්න ඕන. මොනවා හරි හිතට වද දෙන්න දැන් මේක භාවනා කරන කෙනා භාවනාව පැත්තෙන් ගන්න ඕන. දැන් භාවනා කරන්නේ නැති කෙනෙකුට මේ අත්දැකීම නැති නිසා එයා සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට එයාගේ හිතට එක දිගට වද දෙනවා නම් ප්‍රශ්නය එයා ඉක්මනට වෙන සිතවිල්ලක් හිතන්න ඕන. එයා සෑයක් වැඳපු බෝධියක් වන්දනා කරපු වන්දනා ගමනක් ගියවා කරපු දානයක් කරපු පිනක් Taman රැකපු සීලයක් ඒවයි කුසල් අරමුණක් හිතන්න ඕන භාවනා කරන කෙනා ඒ කරන Taman භාවනාවක් කරගෙන යද්දී නම් ඒ අකුසල සිටි විතරකාවේ වෙන සිටිවිලි හිතන්න ඕන තවත් කුසල් සිටිවිලි ඒකට සිටිවිල්ලෙන් සිටිවිල්ල නැති වෙලා යනවා එතකොට අර පාපී අකුසල විතරක නැති වෙලා අභායයටපත් වෙලා ඒ නිසාම තමාගේ සිත තුළ සංසිඳීමකටපත් වෙලා තැම්පත් වෙලා එකඟ වෙලා ආයෙත් හිත සමාධිමත් වෙලා යනවා අර භාවනා අරමුණේම තියෙන හිතවිල්ලෙන් හිතවිල්ල වෙනස් කරන්න ඕන දෙවෙනි ක්‍රමය තමයි මොන පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය තමයි ඔන්න භාවනා අරමුණක් කුසල අරමුණක් සිහි කරගෙන යනකොට රාග අරමුණක් හරි තරහ සිටිවිලි හරි මෝහ සිටිවිලි බය තැති ගැනීම අකුසල පාපී දේවල් හිතට එනවා හැබැයි මෙයා උත්සාහ කළා වෙනත් කුසල් හිතන්නේ ඒවා මැඩගෙන අර කියනවා අර එන අකුසල් දේවල් හිතනවා එතකොට මෙයා මේ සිතුවිලි වල භයානක පැත්ත හිතන්න ඕන. අම්මෝ මේ විදිහට ජරා සිතුවිලි හිත හිතා ඉඳිකෝ තරහා සිතුවිලි හිත හිතා ඉඳිකෝ මොකක් වෙයිද මැරිලා කොහේ යයිද මොනවද අපේ මේ මට හිතෙන්නේ මම මේ බණක් භාවනාවක් කරන්න කියලා ඉඳගත්තේ. භාග්‍යතුන් වහන්සේ ගරහපු ජරා සිතුවිලි හිතට එනවා නෙමෙයි. මොකද්ද මේ ජී කියලා පිළිකුලක් ඇති කරගන්නවා. මේ මේවා හිත හිතාගෙන හිටියොත් මේ භාවනා කරනවා කියලා මැරිලා නිරේ යන්නේ. මෙයා හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවකින් කිව්වොත් ලස්සනට සැරසිලා ඉන්න කැමති දුවෙකුට හරි පුතෙකුගේ හරි කරට දානවා මැරිච්ච බලුකුණා. එක්ක සාරක ගුණා එක්ක මිනි කුණක් කයඟර දානවා. ඒකට චී කියලා අයින් කරනවා වගේ. මේ ඇයි ගඳ ගහනවනේ අපිරියයිනේ. අනිත් අයට පේනවනේ. Tamanටත් අපොලයිනේ. ආන්නේ වගේ මගේ හිතට ආපු මේ ජරා සිතුවිලි චී කියලා. මේවා හිත හිත හිතියොත් මම මැරිලා කොහේ යයිද? භාවනා කරනවා කියලා මම අකුසල විතරක හිත හිත හිතියොත් කොහේ යයිද? කියලා හිතලා ඒ ටික බැහැර කරනවා. එතකොටත් හිත එකඟ වෙලා එකඟ වෙලා ආයි සමාධියට එනවා. දැන් අර පළවෙනි ක්‍රමයේ තියෙන සමහර භාවනාව පුරුදු වෙන්න මේවා කළාට පස්සේ එයා භාවනාවට ඉඳගෙන එයාට අරමුණ වෙනස් කරගන්නවා. කුසල් අරමුණක ඉඳින් නම් ආවේ එක්ක එයා වෙන අරමුණකට ගන්නවා. දැන් දෙවෙනි එක තමයි ආදීනව හිතන්න ඕන. මේවා හිතන එක හොඳ නෑ නරකයි මැරිලා නිරේ යන්න පුළුවන් අනිතක මොනවද මම මේ හිතන්නේ? භාවනාවට ඉඳගත්තේ මේ කුසල් හිතන්නනේ. දැන් හිත හිතා ඉන්නේ මොනවද? කියලා දැන් Tamanටම Taman අවවාද කරගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ වදාලා ওই විදිහට කරනකොට පාපී අකුසල විතර්ක නැති වෙලා යනවා අභාවයටපත් වෙනවා. ඒ නිසා Taman තුළම හිත තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙලා යනවා. මේ ලෝකයේ යම්කිසි කෙනෙක් භාවනා කරද්දී භාවනාව තුළ අකුසල් ආවනම් ওই ක්‍රමෙන් තමයි ඒවා දුරු කරන්නේ. පළවෙනි එක මේ සිතවිල්ල වෙනස් සිතවිල්ලකට ගන්නවා. කුසල් සිතවිල්ලක් හිතනවා. දෙවෙනි එක ආදීනව හිතනවා. තුන්වෙනි එක විතර්කයේ මෙනෙහි නොකර ඉන්නවා. හිතන්නේ නැතුන් ඉන්නවා. මං කිසිම දෙයක් දැන් හිතන්නේ නැහැ කියලා. මේ සිතුවිලි මං හිතන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව ඉන්නවා. එහෙම හිටියමත් හරියනවා. ඒක මේ වගේ. ඔන්නක මිනිස්සෙක් ඉඳගෙන ඉන්නකොට එයා අකමැති කෙනෙක් ඉස්සරහට එනවා. එයා එනකොට දැන් මෙයා බලන්න අකමැතිනේ. එක්ක ඇස් දෙක පියාගන්නවා නැත්නම් අහක බලා ගන්නවා. ඒ වගේ දැන් මෙයා භාවනා කරන්න ගියාට පස්සේ අකුසල රාග හේතුවිලි එනවා, තරහා සිතුවිලි එනවා, අකුසල සිතුවිලි එනවා. මෙයා හිතන්නේ ඒක. එතනම නතර කරනවා. නිහඬ වෙනවා. හිතෙන් නිහඬ වෙනවා. මෙනෙහි නොකර ඉන්නකොට ඒ අකුසල විතරකේම නැති වෙනවා. අපි කෙනෙකුට මෙනෙහි නොකර හිටියට පස්සේ අකුසල විතරක නැති වෙන එක පින්වතුනි අපි මේ අපේ හිතේ තියෙන සිටිවිලි අපේ හිතේ පවතින අපි ඒකද ලකුණු දෙන නිසා. උදාහරණයක් හිතන්න ගෙදර ඉන්නවා දඟකාර පුංචි ළමෙක් කියලා. ওই දඟකාර පුංචි ළමයා දඟලද්දී ওই ළමයා දිහාම අපි බලාගෙන බලාගෙන ඉන්නකොට ඒ ළමයාගිට ඕනාට වැඩිය නාද ගන්න ටික නටනවා පොඩි එකා. ඊට පස්සේ අපි ළමයාගේ මෙනෙහි නොකර ඉන්නවා. ඕන එකක් කියලා අහක බලන්න. ඒකට අර දෙපාර තුන් පාරක් ඇවිල්ලා ගිය හැප්පෙනවා. ඊට පස්සේ ගාන නැතිගෙන එයා එයාගේ වැඩක් අපේ අපේ වැඩක්. එයා දිහා බලන්න ගියාට පස්සේ තමයි එයා වැඩ දාන්නේ. ඒ වගේ අපේ ජීවිතේ අපිට ඇති වෙන බැඳීම් අපේ හිත පෙළෙන අරමුණු වලදී ඒ ගොඩාක් ඒවා වෙන්නේ අපි ඒව දිහා හිතනවා වැඩි. අපි ඒවට ලකුණු දෙනවා. දැන් අපි හිතන්න කොන්න සාමාන්‍ය බැඳීමක් ඇති වුණා කියලා පුජ්‍යලේ පුජ්‍යලේක හා ඇති වෙන බැඳීමක්. ඒකෙදිත් හිත පෙළන්නේ අපි යා ගැන හිතන වැඩි නිසා. ඕන එකක් කියලා නිහඬ වෙයි කියනනම් එතන ඉහාට පෙළන්නේ මේවා කරන්න තියෙන වීරිය අපේ හිත දෙන්නේ නැහැ මේකට. වීර්යයෙන් කරන්න තියෙනවා. ඒ නිසායි මේ තුලින් වීර්යම වැඩෙන්නේ. අකුසල් ප්‍රාණ වෙන අකුසල් උපදින. තුන්වෙනි ක්‍රමේ භාවනාව තුල අකුසල් සිටිවිලි එද්දී පාපී විතර්කෙද්දී විතර්ක සංසිඳවන තුන්වෙනි ක්‍රමේ මෙනෙහි නොකිරීම. පළවෙනි ක්‍රමේ තමයි සිතවිල්ල වෙනත් කුසල් සිතවිල්ලක් හිතනවා. එතකොට පාපී අකුසල් විතරක නැති වෙනවා. දෙවෙනි එක තමයි ආදීනව හිතනවා. තුන්වෙනි එක තමයි එහෙමත් නැත්නම් මෙනෙහි නොකර ඉන්නවා. හතරවෙනි ක්‍රමේ දැන් මෙනෙහි නොකර හිටියත් මේක එනවා මැඩ පවත්වාගෙන. එහෙනම් හතරවෙනි ක්‍රමයට අපි යන්න වෙනවා. හතරවෙනි ක්‍රමේ බුදුරජාණන් වහන්සේ වදාලා පාපී අකුසල සිටිවිලි ඒ විතර්ක සකස් වෙවි පිහිටන ආකාරය විමසනවා. සකස් වෙන තැන අල්ලනවා. ඒක කරන්නේ මෙහෙම. ඒ කියන්නේ යා බලනවා මට එකපාර මෙහෙම රාග සිතුවිල්ලක්, තරහා සිතුවිල්ලක්, පාපී අකුසල් සිතුවිල්ල ආවේ කොහොමද? මම මෙහෙම හිතපු නිසා තමයි මේක මෙහෙම හිතුනේ. ඇයි මං එහෙම හිතුවේ? මං එහෙම හිතුවේ අර විදිහට හිතපු නිසා. ඇයි මං එහෙම හිතුවේ? කියලා මුලට යන්න ඕන. එහෙම මුලට යනකොට යනකොට කෙලින්ම ආයේ භාවනා අරමුණම ආව වෙනවා. ඊට පස්සේ ආයෙත් හිත එකඟ වෙලා යනවා. ඒතර භාවනාවේදී ඒ අකුසල විතරක හිතට එනකොට මුලට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අදාළා. මිනිස්සේ දුවනවා. දුවදුවා ඉදින් මෙහා හිතනවා ඇයි මම මේ දුවන්නේ? ඇත්තටම දුවන්න යන්න ඕන දුවන්න ඕනේ නැහැ මේ හැටි ඇවිදගෙන යනවා ටිකක් දුර ගිහලා කල්පනා කරනවා ඇයි මම මේ ඇවිදින්නේ එයා හිතගෙන ඉන්නවා එයා හිතගෙන ඉන්නකොට කල්පනා කරනවා ඇයි මම මේ හිතගෙන ඉන්නේ එයා ඉඳ ගන්නවා එයා ඉඳගෙන ඉඳින් කල්පනා කරනවා ඇයි මම ඉඳගන්නේ නිදාගෙන ඉන්නවා අර දුවලා වේගෙන් දුවපු කෙනා නිදා ගන්න නිශ්චල ඉරියව්වකට ආවේ අර ඇයි මම මෙහෙම ඇයි මම මෙහෙම කියලා තම තමාම විමසලා අර එක එක පියවර පියවර අඩු කරගෙනවා. ආන්නේ වගේ හිතට තොරතෝංචියක් නැතුව මේ අකුසල විතරකෙද්දී ඇයි මම මෙහෙම හිතන්නේ? කො ඇයි මට මෙහෙම හිතුනේ කියලා ඒ සිතුවිල්ල මුලට මුලට යනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් සමහර ලෝකවල සමහර සමාජයේ කතා වෙනවනේ මොනවරි අමතකුණොත් ආය ආ හිටපු තැනට යන්න ඊට පස්සේ මතක් වෙයි කිය එහෙම කියන්නේ. ඒ වගේ එහෙම ක්‍රමයක්. දැන් ඉස්සර මට මතකයි ඉතින් වතට කියන්නේ ගතපච්චාගත වත කියලා. එතකොට අකුසල විතරකයක් ඇතිවෙච්ච ගමන් මෙයා කල්පනා කරන කොතනින්ද මට මේක ඇති වුනේ කියලා. ඒ ඇතිවෙච්ච තැනට ආය යනවා. ගිහිල්ලා එතෙන්ට යනකොටම ආයෙක නිවෙනවා. ඒ අකුසල විතරක නැති වෙන ඉඳලා ආයෙනවා. ඉස්සර එහෙම සංගයා වීරිය කළා තියෙනවා. පින්ඳ පාතයක්දී ගමට යද්දී මේ ඒ යනකොට අකුසල විතරකයක් රාගයක් හෝ ද්වේෂයක් හෝ අකුසල විතරකයක් ඇති වුණොත් ඊසානස එහෙම හිතගෙන කල්පනා කරන කොතනින්ද ඉඳ මට මේක ඇති වුනේ ආපස්සට ආපස්සට සිහි කරලා ඒ තැනට ගිහිල්ලා ආයතන ඉඳලා යනවා පුදුම විදිහට වීරිය කළා දෙන්නේ. පින්ඳ පාදන නෙවෙයි තැන. අපිට තියෙන්නේ අද මෙහෙම ප්‍රමාද වුණොත් අරගෙදෙන දාන්නේ නැති වේද? ඊළඟට දවල් වේද? ඒවනේ අද හිතන්නේ. එහෙම නෙවෙයි. තන්නේ කරම අකුසල් ප්‍රහාණයට තමයි ජීවිතේ කැප කරලා තිබ්බේ. පුදුම ආගතයි. ඊට පස්සේ ඔන්න දැන් ක්‍රම හතරක් කිව්වා. විතක්ක සන්තහන සූත්‍රයේ තියෙනවා. ඒ තමයි භාවනාවේදී කුසල් අරමුණු සිතද්දී පාපී අකුසල ධර්මයේ හිතට එනවා නම් ඒ වෙලාවට වෙනත් කුසල් සිතුවිලි හිතන්න. ඇණයකින් ඇණයක් ගලවනවා වගේ සිතුවිල්ලෙන් සිතුවිල්ල වෙනස් කරන්න. එහෙමත් බැරි නම් ආදීනව හිතන්න ඕන. පාපී අකුසල් ධර්මවල. හරියට ලස්සනට ඉන්න කැමති කෙනෙකුට සර්පකුණක් දැම්මා වගේ. ඒතකොට ඒ කියන්නේ පිළිකුල් වෙනවනේ. ඒ වගේ පිළිකුල් වෙලා ආදීනව සීකල්ලා බැහැර කරන්න ඕන. තුන්වෙනි එක මෙනෙහි නොකර ඉන්න ඕන. අකමැති කෙනෙක් දැක්කොත් ඇස් පියා ගන්නවා නැත්නම් අහක බලා ගන්නවා. අර එන අකුසල විතරකේ දිහා බලන්න හොඳ නැහැ. සිහි යොමු කරන්න හොඳ නැහැ. හතරවෙනි ක්‍රමේ මොළට හිතන්න ඕන. අර වේගෙන් දුවපු කෙනා ඇයි මම මෙහෙම දුවන්නේ කියලා හිතලා නිදා ගන්න ඉරියව්වට ආන්නේ වගේ අකුසල විතරකේ මොළ හිතන්න ඕන. ඇයි මට මෙහෙම හිතුනේ මේක හිතපු නිසා ඇයි එහෙම හිතුවේ මේක හිතපු නිසා කියලා මුලට යනවා. හතරවෙනි ක්‍රමෙහි දැන් මේ කිසිම ක්‍රමයකට අකුසලයේ දුර වෙන්නේ නැත්තම් හිතේ මේ අකුසලයේම වැඩ කරනවා නම් හරියටම හරියන ක්‍රමයක් තියෙනවා පස්වෙනි ක්‍රමය. ඒ තමයි දිව තල්ලට තද කරගෙන දස්මිටි කාගෙන කුසල් සිතින් අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කළ යුතුයි. තදින් මැඩලිය යුතුයි. හොඳට වෙහෙස විය යුතුයි. දිවෙන් තල්ල තද කරගෙන දත් මිටි කා ගන්නවා. දත් මිටි කාගෙන මම මේ කුසල් අරමුණු හිතන් ආපු වෙලාවේ මට අකුසල් සිතිවිලිම වද දෙනවා. මේ සංසාරේ යන උඹට හොඳ පාඩම්. ඊළඟට මේවා සතර යන මහා අකුසල් සිතිවිලි මේ හිතට එන්නේ. කියලා සිතිවිලි වලට හොඳට නිග්‍රහ කරනවා. මෙච්චර කාලයක් හිතලා හිතලා මදිවටද මේ තවත් හිතෙන්නේ කියලා හොඳට මේ ලුණු ඇඹුල් සහිතව අර අකුසල් වලට හිතෙන් නිග්‍රහ කරන්න ඕන. ගොඩාක් හන්දට දත්මිට කාගෙන මේක කරනවා. ටික වෙලාවක් යනකොට මේ ඉන්නේ නැතේ. උදාහරණයක් කිව්වොත් එහෙම බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙක්ව අල්ලගෙන කොණ්ඩෙන් අල්ලලා ඇද්දලා එහෙට මෙහෙට දාලා වෙහෙසවනවා වගේ. අර අකුසල් සිටිවිල්ල වෙහෙසටපත් කරනවා. මොකද දැන් අකුසල් සිටිවිල්ල ආවේ අපිව යට කරගන්නනේ. දැන් අපි මේකට ගරහා ගරහා ගරහා ගරහා වද දෙන්න ඕන. ඒ සිටිවිල්ලට. ඉතින් පින්වතුනි මේ විදිහට කරනකොට පාපී අකුසල විතර්ක නැති වෙලා යනවා. අභාවයටපත් වෙනවා. ඒ නිසා Taman තුලම සිය පීඨන තැන්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙලා යනවා. ඔන්න ඕමයි භාවනාවේ යෙදෙන කෙනා අකුසල විතර්ක දුරු කරන්නේ. මේ විදිහට කරනකොට මෙයා තමයි සිතවිලි හැසිරෙන මාර්ගයේ වසඟ කරගත්ත කෙනා. මෙයා තමයි දුක අවසන් කරන කෙනා. මෙහි මේ සියලු කෘත්‍ය අවසන් වුණාට පස්සේ ඒකන අරහත්ත්වයටපත් වෙනවා කියනවා. මොන භාවනාවේදී අකුසල් මැදෙන විදිය. නෝපං අකුසල් නෝපදවන, උපං අකුසල් ප්‍රහාණය කරන, නෝපං කුසල් උපදවන, උපං කුසල් දියුණු කරගන්න මාවතක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දැන් මම අද බණ භාවනාව ගැන චුට්ටක් කිව්වේ සමහරලාට භාවනා කරන්න පුරුදු වෙන අයත් ඇතිනේ. ඒකට ඒ අයටත් උපකාර වෙනවා. ඊට පස්සේ අනිත් අයටත් එහෙමයි. සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්නත් හරි උපකාරයි. Tamange හිතට වද දෙන ප්‍රශ්න තියෙනවානේ. ඒ වෙලාවේදී හිතන්නේ නැතුව ඉන්න ඕන දෙයක් කියලා. දැන් දරුවන්ගේ ප්‍රශ්නවලදී හිතනවා හිතනවා විසඳුම් දෙනවා දෙනවා හරියන්නේ නැහැ. අත්හැරලා දානවා. හිතන්නේ නැතුව ඉන්නවා. උපකාරයක් කරන්න පුළුවන් වෙලාවට උපකාරය කරනවා. ඇයි මෙච්චර කාලෙ මහන්සි වුණානේ. ඊට පස්සේ ඊළඟට තමයි සමහර ප්‍රශ්න අපිට එද්දී අපි ඒව ගැන හිතන්නේ නැතුව වෙන දෙයක් ගැන හිතන්න ඕන. දරුවන්ගේ ප්‍රශ්න එනවා නම් අමුදා ඊළඟ ස්වාමියා බිරිඳගේ ප්‍රශ්න, තව තව එක එක ප්‍රශ්න එද්දී ඒව හිතට වද දෙනවා නම් එහෙම නැතුව අපි ගිය වන්දනාවක් කරපු පූජාවක් අහපු ධර්ම දේශනාවක් ඉතින් ඒ වගේ දෙයකට වෙන දෙයක් කරන්න ඕන. එහෙම නැත්නම් ආදීනව කල්පනා කරනවා මම මේ මීටියොත් මට මොකක් වෙයිද මේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එහෙමත් නැත්නම් අර කිව්වාගේ දිවෙන් දිව තල්ල තද කරගෙන ඇයි මම මේ තනියෙන් වද විඳින්නේ මේක හිතෙන් ප්‍රහාණය වෙන්න ඕන කියලා එයා හොඳට තමන්ගේ හිතට අකුසලයට ගරහන්න ඕන. ඉතින් මේ වාගේ දේවල් කරන්න ඉතින් සාමාන්‍ය මිනිස්සු මෙහෙම දෙයකට වීරිය කරන්න පළවෙනි එක කැමැත්තක්වත් ඇති කරගන්නවා. චන්දං ජනහෙති. ඊට පස්සේ හිතට අකුසල් වෙනකොට උත්සාහ කරන්න ඕන මේවා සිහි කර කර. එතකොට මෙයාට ඒක හයිය නැතිනොට වීර්ය කරන්න ඕන. ඊටත් මඟදී නතර නොකර දිගටම පවත්වා ගන්න දැඩිව හිතට ගන්න ඕන. ඊට පස්සේ පින්වතුනි දැන් උන බණ භාවනාවට යොමු වෙන කෙනා. දැන් මේ වෙනකොට සතර සතිපට්ඨානේ සියලු භාවනා ක්‍රම විස්තර කරලා දුන්නානේ. ඒතකොට බණ භාවනාවට යොමු වෙන කෙනා ගේ හිත තැම්පත් වෙන ක්‍රමයක් තියෙනවා පින්වත්. ඉස්ලාම භාවනාවේ දියුණුවක් කැමති වෙන කෙනා ගේ භාවනාවේ දියුණුව ඇති වෙන විදිහ බුදුරජාණන් වහන්සේ උපමාවකින් වදාළා. ඒ තමයි පාංශු දෝවකයා. එනේ රත්තරන් හොදන මිනිසයා රන් නිදියෙන් ලැබුණ රන් කුට්ටි ටික ලැබෙනවා යාට. එයා ඊට පස්සේ රන් කුට්ටි ටික හොදනවා. ඔය පළවෙනි වතාවේ හොදනකොට ඕලාරික ගොරෝසු පස් කැට ගල් කැට කෑලි ටික තිබ්බනම් ඒව ටික හේදිලා යනවා. හැබැයි එහෙම හේතුණා කියලා ඔකෙන් රත්තරන් වැඩ කරන්න බෑ. ආයේ දෙවෙනි වතාවටත් හොදන්නවා. හොදනකොට තව තව සැඟවිලා තිබ්බ පාස් වැලි තිබ්බනම් ඒව ටිකක් හේදිලා යනවා. හැබැයි ඕම තිබ්බා කියලා සතරන් වැඩි කරන්න බෑ. ඊළඟට මේ පාංශුද්ධෝගකය තව තවත් හොදන. හොදනකොට අර කළු පාට කුඩු වගේ අර සියුම්ම තියෙන පස් ටික තියෙනවනම් ඒවත් හේදිලා යනවා. ඊට පස්සේ මෙයා මේක කෝවේ දාලා උණු කරනවා. උණු කරපු පමණිනුත් රත්තරන් වැඩි කරගන්න බෑ. එහෙම උණු කළා හැදුවොත් එහෙම රත්තරන් කැඩෙනවා. මේක කෝවට දාලා ඇති පදමට මේක උඩ මලකට බැඳෙන්නේ මලකට පිඹින්න ඕන. රත්තරන් උණු වෙනකොට මතුවෙන මලකඩ වලට පිඹින්න ඕන. අයින් ඒක අයින් වෙවි යන විදිහට පිඹ පිඹ පිඹ පිඹ සුද්ධ කරගන්න ඕන රත්තරන. ඒ විදිහට පදන් ඕන, තා ගානට පදන් ඕන. ඒ රත්තරන්ෙන් තමයි ඕන විදිහට කැටයන් දාලා ඕන ඕන විදිහට ආභරණ හදාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා භාවනාවත් ওই විදිහේ කිව්වා. අර රත්තරන් කුට්ටිය නිදානෙන් රන් නිදියෙන් ගත්තට පස්සේ ඒකේ පාසුම් ගල් කැට කෑලි බොරළු කැට කෑලි ඉබ්බිලා තියනවා එකතු වෙලා තියනවා වගේ දියුණු කරන්න පුළුවන් හිතකත් එබ්බිලා තියනවා කිව්ව අනවශ්‍ය දේවල්. ඒ තමයි කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. එහෙනම් බණ භාවනාවෙන් හිත දියුණු කරන්න කැමති කෙනා කයෙන් වරදි කරන එක නතර කරන්න ඕන. ප්‍රාණඝාතේ, සොරකම, වැරදි කාම සේවනය. ඊළඟට වචනයෙන් වෙන වැරදි බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරස වචන කීම, පරස වචන කීම, හිස් වචන කීම. හිතෙන් වෙන වැරදි, දැඩි ලෝභය, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. ඒව දුරු කරගන්න ඕන කලින්ම. හිත දුකෙන් නිදහස් වීමක් කරා සමාධිමත් වෙන හැටි තීද දුෂ්චරිතයේ යෙදීදී හිත එකඟ කරන එක හරියට ගල් බොරළු පස්සෙක රත්තරන් කෝවට දාලා උණු කරනවා වගේ. ශිෂ්‍ය ආභරණයක් හදන්න බෑ. එසා තමන්ගේ ජීවිතයේ අඩුපාඩු තියාගෙන බණ භාවනා කරන එකේ ඒ අඩුපාඩු එයා හදා ගන්න නැත්තම් දියුණුවක් කරා යන්න බෑ. සයාගේ බණ භාවනාව දියුණු වෙන්න නම් ප්‍රායෝගික ජීවිතේ දුෂ්චරිතයෙන් අයින් වෙන්න ඕන. අර රත්තරන් කුට්ටියක් හම්බ වුණාට පස්සේ ඒ පස්තික හොදලා අයින් කරනවා වගේ. හැබැයි මේ ත්‍රිවිධ දුෂ්චරිතේ යාගේ ජීවිතයෙන් අයින් වුණ පමණින්ම හිතෙන් කරන්න ඕන දේවල් ටික යට කරන්න බෑ. එයා ඊළඟට මොකද්ද කරන්න ඕනන්නේ? එයා බණ භාවනාව කරද්දී විතර්ක තුනක් දුරු කර කර භාවනාව කරන්න ඕන. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. මොකද කොච්චර අපි කයෙන් සංවර වුණත්, වචනෙන් සංවර වුණත්, සිතෙන් සංවර වුණත් ඒ කියන්නේ අර දුෂ්චරිත වලින් සංවර වුණොත් හිතට එනවා කාම අරමුණු. හොඳට සිල් රැකගෙන ඉන්න කෙනෙක් කියන්නකො හිතට එනවා කාම අරමුණු. සමහරට තරහ යනවා. ඒ එහෙම නැත්තම් මොනවාට Tamanට කරදරයක් කරපු කෙනෙකුට ඇයි මෙයාට මෙහාටත් රිටර්න් එකක් යනවා නම් කියලා හිංසා සිතිවි වෙනවා. අර කුසල් අරමුණේ භාවනා අරමුණේ හිත පීඨව පීඨවන් යනකොට කාම අරමුණුත් බැහැර වෙනවා. ව්‍යාපාද අරමුණුත් නැහැ. හිංසා සිතුවිලිත් බැහැර වෙලා යනවා. ඒ ත්‍රිවිධ අකුසල විතර්ක හිතෙන් බැහැර වෙන්න ඕන. අර පස මේ රං කුට්ටියේ තිබ්බ පොඩි පොඩි පසුත් අයින් වුණා වගේ. හැබැයි එහෙම දාලත් රං කුට්ටියෙන් ආභරණ හදන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? අර රං කුට්ටියේ තියෙන චූටි චූටි දූවිලි ඔක්කොම අයින් කළා වගේ. චූටි චූටි දූවිලි ඔක්කොම අයින් කරනවා වගේ භාවනාව ඉදිරියට තවත් දූවිලි ටිකක් තියෙනවා ඒක අයින් කරන්න ඕනේ ඉතින්. ඒ මොකද්ද? ඥාති විතරක. හොඳට බණ භාවනා කරගෙන ඉන්න කෙනෙකුට gedara ගැන හිතෙනවා. අම්මලා කොහොමද තාත්තලා කොහොමද නෑදෑයෝ කොහොමද කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලනවා නම් එයාලට කොහොමද දන්නේ කියලා ඥාති විතරක එනවා. දැන් බලන්න කාම දැන් ඥාතින් ගැන හිතන එක දැන් මේ මෙයාගේ හිතට කාම විතර්කයක් ව්‍යාපාද හිංසා විතර්ක විදියට තේරෙන්නේ නැහැ. නිකන් ඇත්තටම මේ අම්මලාට මේ ධර්මය ඇහෙනවනම් කොච්චර එකද කොච්චර එකක්ද? ඒකට ඒක අපිට කාම අරමුණු කියලා එහෙම කියන්න බෑනේ. යහපත් ධානය හිතුවේ. ඒකට අම්මලාට බණ ටිකක් අහන්න කිව්වනම් හොඳයි මේ දවස්වල හොඳට බණ ටිකක් යනවා මෙහෙමයි මේවා. දැන් මෙයා මේක හිතන්නේ භාවනාවෙන්. ඒකයි ප්‍රශ්නේ මෙතන. දැන් ආනාපාන සතිය කරන්න අසුභ භාවනාව ආයතන භාවනාව පංචපංස්කන්ධ භාවනාව කරන්න ඉඳගත්තේ. දැන් මෙයා භාවනාවෙන් හොඳට දැන් හොඳ සිල්වත් කෙනෙක්. ඊළඟට මේ අකුසල විතරක හිතන්නේ නැතුව හිත දැන් එකඟ කරගන්නට මෙයා දැන් හිතේ යම් එකඟ බවකුත් පවත්වමින් ඉන්න කෙනෙක්. ඒ ඥාතින් ගැන හිතනවා. යාළුවෝ ගැන හිතනවා. ඊට පස්සේ ඥාති විතර්ක ජනපද විතර්ක කියලා තියෙනවා. ජනපද විතර්ක කියන්නේ රටවල් ගැන, ගම ගැන, ඉස්කෝලේ ගැන, තමන්ගේ ටවුන් එක ගැන, ලංකාව ගැන, ඇමරිකාව ගැන, කැනඩාව, කොරියාව ගැන, එක එක රටවල් ගැන විස්තර. එයා හිතනවා. එයා හිතට එනවා. මේ දවස්වල කොහොමද දන්නේ ඇමරිකාවේ ජනාධිපති කවුද දන්නේ? ඉතින් ඒ වගේ හිතනවා. දැන් මේක හිතෙන්නේ භාවනාවේ. දැන් මෙයා ත්‍රිවිධ දුස්චරිතේ බැහැර කළා කාම විතරක ව්‍යාපාද විතරක නිසා විතරකත් බැහැර කරලා දැන් මේ හොඳට මේ භාවනාවක් යන අතරේ දැන් මෙයා මේවත් හිතට එනවා ජනපද විතරකේ ඊළඟට තියෙනවා අනුවිඤ්ඤාති පටිසඤ්ඤුත්ත විතරක කියලා අනුවිඤ්ඤාති අනුවිඤ්ඤාති පටිසඤ්ඤුත්ත විතරක කියලා කියන්නේ මෙයාට මේ භාවනාවෙන් මේ ලැබෙන අත්දැකීම් සහ මෙයා සීකරන දහම් කරුණු තවත් අයට කියලා දෙන්න ක්‍රමයක් හිතට එනවා. මේක වෙන්නේ භාවනාවේදී. මෙන්න මේක මෙහෙමයි මේක මේ කට්ටියට මෙහෙම කියලා දෙන්න ඕන. මේ භාවනාවේදී මෙහෙම මෙහෙම වෙනවා මේවා කියලා දෙන්න ඕන. ඊළඟට අර දහම් කරුණු අර විදිහට විස්තර කරන්න ඕන කියලා මේක හිතෙන්නේ කොයි වෙලාවෙද භාවනා කරද්දී. හිත එකඟ අවබෝධයක් කරා හිත එකඟ කරන්න බෑ. ඕකත් අයින් කරන්න ඕනේ ඉතින්. ඥාති විතරක, ජනපද විතරක ඊළඟට මේ අන් අයට කියලා දෙන විදිහට දහම් කරනු හිතන එක. එතකොට දැන් භාවනාව කියන්නේ දැන් ඇත්තක පියාගත්ත පමණින් භාවනාව නෙවෙයි කියලා තේරෙනව නේද? මේක ඇතුලේ කොච්චර කෙලෙස් යුද්ධයක් කරන්න තියෙනවද? කරුණු කාරණා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අන්න අර කෝය දාලා සතරන් ටික පිඹලා පදමට හදාගත්තේ නැත්නම් මලකඩ දුරු කළා හදාගත්තේ නැත්නම් එහෙමත් බෑනේ. ඒ වගේ පින්වත්නි මේවත් දුරු කරගෙන ඉන්නකොට ඇති වෙනවා ධම්ම විතක්ක. ධම්ම විතක්ක කියන්නේ දැන් හිතන්නකෝ ආනාපාන සති භාවනාව නම් හිතේ තියෙන්න ඕනේ ආනාපාන සති භාවන අරමුණනේ. එතකොට ආනාපාන සති භාවන අරමුණ තමයි තියෙන්න ඕනේ වෙනත් අරමුණු නැහැ. අසුබේ නම් අසුබ විතරකේ. ඊළඟට අසුබේ සම්බන්ධයෙන් සීකරණේවා. ඊළඟට ඒකේ සමුදේ වය දැකලා ඒ ඒ විදර්ශනාවක් කරා යන හැටි ඒ භාවනාව දියුණු වීමත් එක්ක සතර සතිපට්ඨානෙ විස්තර කරනවා. එහෙම නෙමෙයි මෙතනදී මෙයා භාවනා කරගෙන යනකොට හිතට නොයේකූ දහං කරුණු විතර්ක වෙනවා. දැන් කලින් දහං කරුණු විතර්ක උනේ අනිත් අයට කියලා දෙන්න. විස්තර කරලා දෙන්න හැටි. දැන් භාවනාව වෙනම තියෙද්දි වෙනම දහං කරුණු විතර්ක වෙනවා. අන්නේ ධම්ම විතක්ක හිතෙන් අයින් කරන්නත් ඕන. ඒක කොච්චර හිත සුද්ධ කරන්න ඕනේද අර රත්තරන් ටික පාදකණ්ඩ අර සොඳුරු සමාධිය පාද ගන්න. සොඳුරු චිත්ත ඒකාග්‍රතාවයේ පාද ගන්න කොච්චරනම් හිතෙන් සටනක් කරන්න තියනවද භාවනාව තුළ. ඔය මොනවත් නැතුව අද කාලේ කියනවා දෙපැත්තේ පහන් දෙකක් පත්තු කරලා ඉස්සරහ බලාගෙන හිතට ආහාර දෙන්න නැතුව ඉන්න. ඊටු නිකම්ම ප්‍රඥායස පහළ වෙනවා කියලා. මේ චූටි බබාලගෙන් ඉතින් මේ ලෝකයක් මේ නිවන් දකින්න හදනවනේ. එතකොට බලන්න බුදු කෙනෙක් මේ සමාජය ගැන වදාළ ක්‍රම පින්වතුනි ඒ කාලේ පොඩි අරමුණෙන් භාවනාව ඇති වුණා සමාධිය ඇති වුණා පොඩි කාරුණෙන් මාර්ගඵල ලැබුවා අපි අමතක කරන්න හොඳ නෑ ඒ කාලේ බුද්ධ කාලේ ඉපදෙන්නේම පූරිත පින් තියන අය සසරේ පුරණ ලද කුසල් ඇති අය ඒ අයත් එක්ක අපි සංසන්දනය කරන්න හොඳ නෑ තමන් තමන්ගේ තරම දැනගන්න ඕන. ඇයි බුද්ධ කාලේ කළා නම් ඇයි අදත් බැරි? ඒක මේ වගේ. හරියට ඇතෙක් පොකුණකට බහැලා නෙළුම් දඬු අරන් එහෙ මෙහෙ කළා වතුර බොර කරලා ඇත දිය කෙලිනවා. පොඩි බලල් පැටියෙකුත් බලන් ඉඳලා හත්තිලා වෙවම පුළුවන් නම් මටත් බැරි මොකද කියලා මේකත් පයින්නවා. එතනම ඉවරයි. ඒ වගේ පොකුණත් හැබෑව. දිය කෙලින්ට පුළුවන් බවත් හැබෑව. අපි මොන වගේ જાතියක්ද කියලා බලන්නත් මේ Taman දෙන ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. අකුසලයක් දුරු කර ගන්න බෑ. මේ චූටි ප්‍රශ්න hina වුන් නැතත් ඉතරි දෙනවා. කතා කරේ නැතත් ඉතරි දෙනවා. ගහසගෙන ගිය තෝණියන් කළාද කියලා හිතෙනවා. ඔළුවේ කුමන්ත හැවත් මොකද්ද කියලා හිතෙනවා. පොඩි දෙයකට අඬා ගන්නවා. රටේ ලෝකේ හැමතැනම ප්‍රශ්න කියාගෙන යනවා. පොඩි දෙයින් සාලිත වෙනවා, බය වෙනවා, තැති ගන්නවා. මේ සමාජයේ තියෙන එක එක මඳු වලට අහු වෙනවා. ඒ වගේ තියලා මේ මේ හප ටිකක් වගේ වෙලා තියෙන අද කාලේ ලෝක සත්‍යය. මහා කස්සප මහරහතන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා මේ මහා තෙදවත් උත්තමයෝ මේ ධර්මයේ ස්පර්ශ කළා. ඒ වාගේ උත්තමයෝ ස්පර්ශ කරපු රහතුන් ස්පර්ශ කරපු මේ කුසලය ස්පර්ශ කරන්ට අපි තාම පරිශ්‍රණය යන්න ඕන. කටින් බතල හිතවල හරියන්නේ නැහැ. කටින් බතල හිතවල හරියන්නේ නැහැ. මා වුණත් මේ දහං කාරණා මේ කියන්නේ ධර්ම කාරණාවක් විදිහට. ප්‍රායෝගික ජීවිතය අපි කවුරුත් අහිංසක යන්න ඕන. ධර්මයේ ශ්‍රේෂ්ඨ නිසා ධර්මයේ තෙදවත් නිසා දහං කරුණ නිසා මේ විදිහේ වචනේ සද්දයක්වත් තියෙනවා. ප්‍රායෝගික ජීවිතේ අපි අහිංසක යන්න ඕනේ. පුළු පුළුවන් විදිහට යන්න ඕනේ. තේරුම් අරන් යන්න ඕනේ. ඒ නිසා මේ මඟ වරද්දාගත්තොත් බොහෝ අයහපත පිණිස පවතිනවා. කලාතුරකින් පරිස්සමෙන් ලැබෙන දුර්ලභම දුර්ලභ දෙයක් හරිම පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය අහිමි කරගන්න හොඳ නෑ. මේ භාවනාව ගැනත් මේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර විදියට හිත සමාධිමත් කරපු කෙනා උපක්ලේශ බැහැර කර කර අර පාංශු දෝවණේ කරන කෙනෙක් අර රාංවල පාංශු දෝවණේ කර කර අයින් කළා අවසානයේට මලකඩත් නිබහැරලා මොඳුරු අත්තරණින් සොඳුරු කැටයන් කළා අභූෂණ ආභරණ හැදුවා වගේ ඒ වගේ මේ හිත දියුණු කරන කෙනා ඒ විදිහ ත්‍රිවිධ දුෂ්චරිතේ අයින් කරලා ත්‍රිවිධ විතර්ක කාම විතර්ක ආදී විතර්ක අයින් කරලා ඊළඟට ඥාති විතරක ජනපද විතරක ඒ වගේම අන් අයට ධර්මයේ කියලා දීම පිළිබඳ එන විතරක භාවනාව තුළ එන ඒවා අයින් කරලා දහම් විතරක හිතෙන් අයින් කරලා හිත අන්න සමාධිමත් වෙනවද එයාට පුළුවන් අර සොඳුරු රත්තරන් වලින් ඕන ඕන දේ හදන්න පුළුවන් වගේ එයාගේ හිතෙනුත් ඕන ඕන දේ ඥාන දර්ශන උපදවන්න පුළුවන් විද්‍යාවෙන් මුක්ති උපදවන්න පුළුවන් එයාගේ හිතේ එයාට පුළුවන් නම් එයා කැමති නම් එයාට 이르දි ප්‍රාතිහාරය පාන්න පුළුවන්. ඉරහඳ අල්ලන්න පුළුවන්. ආකාහේ සක්මන් කරන්න පුළුවන්. රූප මවාගෙන පෙන්වන්න පුළුවන්. ඒ වගේම එයා කැමති නම් අනිත් අයගේ හිත බලන්න පුළුවන්. තුතිය උපත බලන්න පුළුවන්. ඒ වගේම එයාට සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කෝ ඔය විදිහට හිත වඩන කෙනෙකුට. ආන්න භික්ෂුවකගේ යෝගාවචරයෙකුගේ කෘත්‍ය කළා. මොකද ඒ කෘත්‍ය නෝපං අකුසල් නෝපදවා නෝපදවන්ට කරපු වීරිය. උපං අකුසල් දුරු කරන්න කරපු වීරිය. ඊළඟ නෝපං කුසල් උපදවන්න කරපු වීරිය. ඊළඟට උපන්නා වූ කුසලයේ මුලාවටපත් වෙන්නේ නැතුව දියුණු පවණු කරගන්න කරගත්ත වීරිය. දැන් මේ උපන් කුසලයේ මුලා වෙන්නේ නැතුව ඉදිරියට කරගෙන යන්නනේ මේ භාවනා උපදෙස් තියෙන්නේ. මේ විදිහට ත්‍රිපිටකේ පුරාවට මේ වාගේ හෝරාවක කාලයක් ඇතුළත භාවනාව පිළිබඳව තියෙන සියලු උපදෙස් දෙන්න බෑ. නමුත් ත්‍රිපිටකේ පුරාවට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පුරාවට සොඳුරු උපදෙස් තියෙනවා. ඒකයි මේ බණ පදයක් පදයක් ගන්න අහන්න කියන්නේ. මේ ධර්මයේ සවන්පත් වලට ශ්‍රවණය වෙන එක නම් වළක්වා ගන්න එපා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් අපිට පුදුම හිතෙනවා මේ වාගේ යුගයක මේ වාගේ පිරිසිදුව බුදුරජාන් වහන්සේගේ දහම් අවවාද ගැන අපිට අහන්න ලැබුණේ මොන පිනකින්ද කියලා. ඒ තමයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙච්ච නිසා. ලොකු ස්වාමීන් වචනෙන් වචනේ මේ හැම දෙයක්ම විස්තර කරලා දුන්නා. ධර්මයක් විස්තර කරලා දුන්නා. අපි අපේ තරමත් විස්තර කරලා දුන්නා. මෙන්න ධර්මය මෙන්න තම තමන් ඉන්න තැන් ඒ නිසා පරිස්සමෙන් මේ ධම්මාවට ගමන් කරන්න මෙච්චර කාලයක් ශාසනය වැරදුන විදිහට මේ ජීවිතේත් වරද්ද ගන්න එපා කියලා කියලා දුන්නා පින්පව් ගැන කියලා දුන්නා සතර අපාය ගැන කියලා දුන්නා අපිට කවුද වෙනම අපිට නම් මට නම් කවුරුත් කියලා දුන්නේ ඒ නිසා අපිට මේ තරම් උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් අපිට ගුරුවරයෙක් විදිහට, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට මුණ ගැහිලා ඉද්දී මේ විදිහට දහම් උපදේශ අපිට ලබා දෙන්න අවවාද අනුශාසනා ලැබෙද්දී මේ ඔබ ගෞතම බුද්ධ ශාසනය කිෂරණේවත් ආරක්ෂා කරගන්න. මේ වාගේ ගම්බීර ධර්ම දේශනා කරනකොට හිත පහදවා ගන්න. අනේ මෙහෙම දේවල් තියෙනවනේ කියලා. මිනිස්සු ඉතින් භාවනා කරනවා කිව්වට එතනින් එහාට දෙයක් දන්නේ නැහනේ. දැන් මේවා අහනකොට නේද තේරෙන්නේ භාවනා තුළ මේ මේ දේවල් තියෙනවනේ කියලා. මේවා දන්නේ නැති නිසා නේද මිනිස්සු කෙටි ක්‍රම වලට අහුවෙන්නේ. කවුරු හරි භාවනා කරනවා කියලා කිව්වොත් ඒකට අහුවෙනවා. දැන් අපි අද පුතෙක් කතා කළා. ඒ පුතා බොහෝ කාලයක් භාවනා කරනවා. මේ පුතාට ආනාපානසතිය කියලා දීලා තියෙන්නේ. ආස්වාස කරනකොට බුද්ධ කියලා කියන්නේ ප්‍රාස්වාස කරනකොට බුද්ධ කියලා කියන්නේ. ඒකට බුද්ධ බුද්ධ බුද්ධ කිච දැන් මෙයා ආස්වාස ප්‍රාසාසයේ දෙනවා. ඒකට එයාට එයා භාග්‍යතුන් වහන්සේ වදාළ ක්‍රමේ එකක්. එයාට උපදෙස් ලැබිලා තියෙන ක්‍රමේ එකක්. එතකොට ඒකට හේතුව තමයි අපිට මුල ඉඳලා මේක ඉගෙන ගන්න ලැබුණා නම් අපි මේ වගේ අතරමං වෙන්නේ ඉතින් ඒ නිසා සතර සම්‍යක් ප්‍රදාන වීරිය පිළිබඳ විස්තර කිරීම අදින් අවසන් වෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා කියන්නේ නූපං අකුසල් නූපදවන්ට කැමැත්ත ඇති කරගන්න එක උත්සාහ කරන එක වීරිය කරන එක සිත දැඩි කරගන්න එක පළවෙනි කාරණේ දෙවෙනි එක උපං අකුසල් ප්‍රහාණය කරගන්න කැමැත්ත ඇති කරගන්න එක උත්සාහ කරන එක වීරිය කරන එක සිත දැඩි කොට වීරිය කරන එක තුන්වෙනි කාරණාව තමයි නෝපං කුසල් උපදවා ගන්නට කරන වීරිය උත්සාහය කැමැත්ත ඇති කර ගන්නවා වෑයම් කරනවා වීරිය කරනවා සිත දැඩි කර ගන්නවා හතරවෙනි කාරණාව තමයි උපදිලා තියෙන කුසලේ පවත්වා ගන්නටත් මුලා නොවි තියා ගන්නටත් දියුණු කර ගන්නටත් විපුල බවට පත් කර ගන්නටත් කරන්නා වූ වීරිය කැමැත්ත ඇති කර ගන්නවා වෑයම් කරනවා වීරිය කරනවා සිත දැඩි කර ගන්නවා ඒ නිසා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ඊළඟට ධම්මානුපස්සනා කියන හතරයි මේ වීරි හතරයි අද වෙනකොට අපි කතා කළා සත්‍තිස් බෝධිපාශක ධර්මවල කරුණු 8ක් කතා කළා. ඒ නිසා අද ධර්ම ශ්‍රවණානිසංස පින් බලේනොත් මේ උතුම් ගුණ ධර්ම අපි තුල දියුණු පවුණු කරගන්නට විශේෂයෙන් අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නට අපේ හිත පිරිසිදු කර ගන්නට ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනාම වේවා. ඉතින් පින්වතුනි අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් ධර්ම දේශනාව සඳහා වාරියෝ සිස්ටම් ආයතනයේ සේවී නියුතු පින්වත් තිවාන් සතීෂ් ඉන්දික උදේ සූර්ය මුදලි අසංග බස්නායක මුදිත ප්‍රසන්න ඇතුළු කාර්ය මණ්ඩලය විසින් තමයි මේ දායකත්වය දරන්නේ මේ පින්වතුන් කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින ඒ ජනතාව බේරගන්නට ඉතාමත් මේ කැප වෙලා කටයුතු කරන පිරිසක් විදියට පින් අනුමෝදන් කරනවා. ඒ මේ රෝගීන් ඉක්මනට සුවපත් වේවා කියලා. නිරෝගී වේවා කියලා. ඒ වගේ මේ ලෝක වසංගතය දුරින්ම දුර වේවා කියලා. ධර්මානිසංශ පින් බලෙන් ධර්මයේ ශ්‍රවණය කළ ධර්මයේ දේශනා කළ ධර්ම දානයේ පින් බලෙන් මේ කොරෝනා වසංගතෙන් රෝගීව සිටින සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා මේ වසංගතේ ලෝකෙන් තුරන් වේවා කියලා සිත ප්‍රාර්ථනා කරමු. දිවාරය නොබලා වෙහස මහන්සියලා කටයුතු කරන සියලු දිනාන සිත් පතන්න කැමති. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ කාර්ය මල්ලේ සියලු දෙනාත් ඔබ සියලු දෙනාත් දෙවියෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම කාගෙත් පවුල්වල මිය පරලෝකීය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වී පරලෝකෙ පේ වේවා. ඒ වගේ මේ උතුම් සොඳුරු ගම්බීර ශ්‍රී සද්ධර්මය අපිට පහදලා දෙන අපගේ ගුරු දෙවිඳුන්ට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායසත් සියලු සංගරුවනට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට අකුසල් දුරු කරන කුසල් උපදවන වීරියම ඇති වේවා ඒ වගේම ඒ වාරියෝ සිස්ටම් ආයතනයේ සේවය නියුතු තෙවාන් සතීෂ් ඉන්දක ඉන්දික උදය සූර්ය මුදලි අසංග වාසනායක මුදිත ප්‍රසන්න ඇතුළු කාර්ය මණ්ඩලේ 1040ක් වූ සේවක පිරිසට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ පවුල්වලයිත නිදුක් නිරෝගී සුවපත් භාවයත් සියලු ආරක්ෂාවත් ධර්මාවබෝධය සැලසීම මේ පිණිස මේ පින් හේතු වාසනා වේවා ඒ වගේම පින්වත්නි මේ රැස් කරගත් සීලූ පින් බලෙන් ඔබ අප කාටත් ඒ වගේම මෞදෙමව්පිය ඥාති බන්ධ මිත්‍රාදීන්ට ගුරු භවතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. කාර්ය මල්ලී සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අපි කාටත් මෙතෙක් ඉගෙනගත් ධර්මයේ පුරුදු කරන්ට අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්නට ගෞතම සසුනේ පීඨ පිළිසරණ ලබා ගන්නට මේ පින් හේතු ආසනාම වේවා. තෙරුවන් සරණයි නමෝ මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න.